නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි දැන් ඔබ ටිකෙන් ටික ජීවිතයට උමනා කරන මූලික දේවල් ටිකෙන් ටික ඔබ ලබා ගන්නවා ඒ තමයි සිහිය දියුණු කරන ආකාරය වීරිය දියුණු කරන ආකාරය නුවණ දියුණු කරන ආකාරය දැන් ඔබේ ජීවිතයට ලබා ගන්නවා මේ ලබාගන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. එහෙමනම් දැන් මා ඔබට කියා දෙන්නේ මා සොයාගත්තු දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තු දෙයක්. එතකොට දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඉඳගෙනයි ඔබට කියා දෙන්නේ. එහෙමනම් මේ ධර්මයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ බුදුරජාණන් වහන්සේටයි. දැන් ජීවිතය අවබෝධ කරගන්න අපි පාවිච්චි කරන්නේ වචන. දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිදිනව ඔබ වහන්සේ මේ ලස්සනට ධර්මයේ දේශනා කරනවා මේ ධර්මය ඔබ වහන්සේ මේ ධර්මයේ ඔබ වහන්සේ තුල ඇති වෙච්ච ඒවද එහෙම නැත්නම් ඔබ ඔබ වහන්සේ කාගෙන්වත් අහලාද මේ කියන්නේ කියලා. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප්‍රකාශ කළා පින්වත මේ ලෝකේ සුභාසිත වූ යමක් ඇද්ද? ඒ සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයි. අප කරන්නේ ඒවා උපුටා දක්වලා කතාබස් කරන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න උපමාවක් කිව්වා මේ තියෙනවා දහන්නේ ගොඩක්. මේ දහන්නේ ගොඩින් පුළුවන් ඕන කෙනෙකුට දහන්නේ ඕන ප්‍රමාණයකට අරන් යන්න. ඉතින් එක එක්කෙනා තම තමන්ගේ ගිනින භාජන වල ප්‍රමාණයට ඒ දහන්නේ අරගෙන යනවා. ඒ වගේ තමයි එක එක්කෙනාගේ දක්ෂතාවය මත හැකියාව මත තම තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ වෙලාවේදී දැන් මේ ඉගෙන ගනිති ධර්මයේ ඔබේ දක්ෂතාවය මත ඔබේ හැකියාව මත තමයි ඔබ මේ ධර්මයේ අල්ලගන්නේ. ඊළඟට මේ ධර්මයේ අදාපිය ඔබට උගන්වන්නේ සමහර විට ඔබ අකමැති එකක්. මේකට කියන්නේ අසුභ භාවනාව කියලා. ඔබ අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඔබ මේ ගැන පොඩ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුබ භාවනා කරන්න ඉස්සර වෙලා අසුබ භාවනා ගැන තියෙන ආකල්ප ටිකක් තියෙනවා මේ රටේ. ඒව තමයි මේ අසුබ භාවනාව කළ යුතු නෑ. ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුබ භාවනා ගිහි අයට අදාළ නෑ. ඒකෙන් ගිහි ජීවිතේ කඩාකප්පල් වෙනවා කියලා කියනවා. මේක සත්‍යයක් නම් ඔබ චුට්ටක් හිතලා බලන්න. වෛද්‍යවරු, හෙදෙහෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගන්නවද? කොයිතරම් අසුබ දර්ශන දකින්න ලැබෙනවද? ඊළඟට කොයිතරම් මිනිසුන්ගේ අතපය කපලා ජීවමාන මිනිසුන්ගේ කොයිතරම් අසුබ කොටස් දකින්නවද? ඊළඟ මිනි කපන මිනිසුන් කොච්චර මේව දකින්නවද? එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩා කපල් වේ යුතුයි. එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති කාමයේ උන්මාදයට පත්වෙච්ච උදවිය අසුබ කියන වචනෙට තරහයි. ඒකට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේෂ කරනවා. ධම්ම දෙස්සී පරාභව කියන ධර්මයට ද්වේෂ කරන කෙනා තමයි පිරෙන්නේ. කවදාවත් ධර්මයේ කැමති කෙනා පිරෙන්නේ නැහැ. ධම්මකාමෝ බවං ඕවි. ධර්මයේ කැමති කෙනා පිරෙන්නේ නැහැ. ඉතින් මේ නිසා අසුබ භාවනාවේදී එක එකන ඇටි එක ඒවා කියන්නේ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ මේ ජීවිතය ගැන ඇත්ත දකින්න ඇත්ත අවබෝධ කරගන්න සූදානම්ද කියන එකයි. හැබැයි මේකෙදි පොඩ්ඩක් ඔබට මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳ යම්කිසි දැනුමක් ලබා ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගමු කොණ්ඩේ. දැන් අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් කියන්නේ ඒ විදිහටම බැලීම. දැන් කොණ්ඩේ දිග කෙනෙක් ඉන්නවා මෙයා මේ කොණ්ඩේට ආදරේ. මෙයා මොකද කරන්නේ මේ කොණ්ඩේ අතට අරගෙන කොණ්ඩේ අත ගන්නවා. කොණ්ඩේ පීරණයකට ඒ කිස් ගහ ගැලවිලා આવොත් ඒ කිස් ගහ ගලවලා එයා ආරම් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුන්ට කෙනෙක් කැමති. නියපොතු යොවෙන් ඇරලා ලස්සනට නියපොත කපනවා හැඩයට. නියපොතට පාට ගන්නවා. ගාලා එයා සතුටක් ලබනවා. අපි ගමු දත් දත් නිරන්තරයෙන්ම මැදලා මැදලා දත් පිරිසිදු කළා. එයා කණ්ණාඩි ළඟට ගිහින් hina වෙලා දද්දියා බල සතුටු වෙලා සතුටක් ලබනවා. අපි ගම හැම යා හැමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. ඉතින් ඒබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේක කුණප කොටස් බලනවා කියවම මේක අමුතු එකක් තමයි. නමුත් අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට මොකක් ඇයි මක් නිසාද මේක වදාළේ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාළේ අපි පැටලිච්ච තැනක් මේක. අපිට හැමදේම ලස්සන කොණ්ඩයක් තියාගන්න පුළුවන් නම් අපිට හැමදේම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම් අපිට හැමදේම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතේ පවත්වන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් පින්වතුනි අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට අපිට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපට ජීවිතය තුළ ලබාගෙන තිබෙන්නට ඕන. මේ නිසා අසුභ භාවනාවේදී යන්න ඒක උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නියම විදිහට අසුභ භාවනාව වැඩුණා නම් කුකුල් පියාට පිච්චුවා වගේ කියලා. දැන් කුකුල් පියාට කරගෙන ඉටිපන්දමට ඇල්ලුවොත් කුකුල් පියාට ඒ කුකුල් පියාට මොකද වෙන්නේ? ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා. ඊට පස්සේ කුකුල් පියාට දිගාරින්න බෑ පරණ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා අසුභ භාවනාව නියම විදිහට වැඩුණොත් එයා සම්පූර්ණයෙන්ම නිෂ්කාමී හිතක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා කුද උපේක්ෂාවක් දිනු කරගන්නවා. සමාජයක් වඩන්න සමාජයක් දියුණු කරන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක්. මේ නිසා අසුභ භාවනාවේදී ඔබ ඒ ගැන හොඳ කල්පනාවකින් සිටින්න ඕන ඒක අවශ්‍ය දෙයක් කියලා. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දී ඔබට අප්‍රියාවක් ඇති වුණොත් ඇත්තෙන්ම ඔබ අසුභේ වඩලා නැහැ. ඔබ වඩලා තියෙන සුභ සංඥාවක්මයි. මේ නිසා අසුභේ දේව නෙමෙයි ඔබට කරන්නට තිබෙන්නේ අසුභ භාවනාව කියන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් සුපමාවක් වෙන්නවා. ඔන්න දහන්නේ තියෙන මල්ලක් තියෙනවා. එක එක ධාන්‍ය වර්ග ගොඩ ගහපු මල්ලක් තියෙනවා දෙපැත්තේ කට තියෙනවා. ඉතින් මේ මල්ල අරගෙන ඇස් පේන එක්කෙනෙක් මොකද කරන්නේ? මේ ධාන්‍ය මල්ල ලිනනවා. ලිහලා මේ ධාන්‍ය ටික ඔක්කොම හලලා ගොඩ ගන්නවා මේව හාල්. මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කවුපි ආදී වශයෙන් ගොඩ ගන්නවා. මෙන්න මේ විදිහට යටිපතුලෙන් උඩ කෙස් රොදෙන් යට හමකින් ආවරණය වෙච්ච නොඑක ආකාරයේ කුණප කොටස් පිරිච්ච මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහලා වෙන් කර කර බලනවා වගේ අන නුවණැති කෙනා බලන්න පටන් ගන්නවා. බලන්නේ කොහොමද? එයා නිශ්ශබ්දව ශාන්ත තැනකට වෙලා එයා හිතනවා මේ කයේ තිබෙනවා කෙස් කුණප කොටසක්. මේ කයේ තිබෙනවා ලොම්. එයා වෙන වශයෙන් බලන්නේ. එකද නෙමෙයි. ඊට පස්සේ මෙයා බලනවා මේ කයේ තිබෙනවා නියපොතු. මේ කයේ තිබෙනවා දත් මේ කයේ තිබෙනවා සම මේ කයේ තිබෙනවා මස් මේ කයේ තිබෙනවා නහරවැල් මේ කයේ තිබෙනවා ඇට මේ කයේ තිබෙනවා ඇට මිදුළු මේ කයේ තිබෙනවා වකුගඩු මේ කයේ තිබෙනවා හදවත මේ කයේ තිබෙනවා දලබුව මේ කයේ තිබෙනවා පෙනහලු මේ කයේ තිබෙනවා අක්මාව මේ කයේ තිබෙනවා කුඩා බඩවැල මේ කයේ තිබෙනවා මහා බඩවැල මේ කයේ තිබෙනවා අසුචි ඔන්න ඔය විදිහට Tamanගේ ශරීරේ කොටස් බලනවා ඒ වගේම තවත් බලනවා කොටස් ඒ තමයි මේ කයේ තිබෙනවා පිත ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා සෙම මේ ශරීරයේ හටගන්නවා හැරව මේ ශරීරයේ තියෙනවා ලේ මේ ශරීරයේ තියෙනවා දහඩිය මේ ශරීරයේ ඇති වෙන මේ දහරියත් එක්කම ගලන ගතියක් තියෙන තෙල් ගතියක්. ඒකට කියන්නේ තෙල් මන්ද. මේ කයේ තිබෙනවා කඳුළු. මේ කයේ තිබෙනවා ගොරුණු තෙල්. ඒ වගේම මේ කයේ තිබෙනවා කෙල. ඒ වගේම මේ කයේ තිබෙනවා සොටු. ඒ වගේම මේ කයේ තිබෙනවා සඳ මිදුළු. මේ කයේ තිබෙනවා මූත්‍රා. මේවා සම්පූර්ණයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලනවා. බලන්නේ මොන විදිහටද? අර දෙපැත්තේ කට තියෙන දහන්නේ මල්ලක් ලෙහෙලා බලනවා වගේ. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේකෙන් බුදුරජාණන් වහන්සේ නිකලස් භාවයට පත්ුනේ කොයි විදිහට ජීවිතය දිහා බලලාද කියලා. අන්න එහෙමනම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් මනසක් ඇති බව අත්දකින්න නම් ජීවිතේ බලන විදිහ තමයි ඒක. මොකද ජීවිතයේ සුන්දරත්වයට පත් වෙන්නේ බැඳීමකින් නෙමෙයි. බැඳීම් වලින් නිදහස් වීමෙන්මයි ජීවිතයේ සුන්දරත්වයට පත් වෙන්නේ. එහෙමනම් ජීවිතයේ සුන්දරත්වයට පත් වෙන්න උපකාර වෙන ධර්මයක් තමයි මේ කුණුප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේදී ඔබ තනිකර මනසින් මවාගෙන මේක කරන්නේ. මනසින් මවාගත්තා කියලා ඔබේ ජීවිතේ කඩාකප්පල් වෙන්නේ නැහැ. මොකද ඔබ එහෙමනම් ඔබේ ජීවිතේ ඔබ රැසිකිලි ගියපු වෙලාවට ඔබ කැසිකිලි ගියපු වෙලාවට, ඔබ මල පහ කරපු වෙලාවට, ඔබේ දුගඳට ඔබේ ජීවිතේ ඔබට කඩාකප්පල් වෙන්න ඕනේ. ඔබේ ජීවිතේම කඩාකප්පල් වෙන්නේ නැහැ. හැම දෙයකම තියෙන ස්වාභාවික දේ මේ ශරීරය තුලක් තිබෙනවා කියලා ඔබ අවබෝධ කරගන්නවා. ඔබ දැක ගන්නවා. ඔබ තේරුම් ගන්නවා. ඒ නිසා මේක ඔබ මනාකොට තේරුම් ගන්නට ඕනේ. එනිසා අසුභ භාවනාව ටික ටික ඔබේ ජීවිතයට පුරුදු පුහුණු කරගන්න. පුරුදු පුහුණු කරලා සාමාන්‍ය භාවනා වැඩෙන්නේ නැති කෙනෙකුට වුණත් අසුභ භාවනාව කිරීම තුළ ආනාපාන සතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපාන සතිය සියලු දිනාටම කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා නෑ. සමහර අය ඉන්නවා හොඳට ස්වාභාවිකවම සිය පිහිටන අය. අන්න ඒකන ආනාපාන සතිය කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒකට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩු ගාණ විනාඩි 20ක් 30ක් කෙනෙකුට කරන්න පුළුවන් නම් එයාට ජීවිතේ ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ අසුබ භාවනාව දියුණු කරගෙන ඔබට ජීවිත අවබෝධය ඇති කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.